මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන්නා වූ මහා කම්ම විභංග සූත්‍රය ආශ්‍රය කරගෙනමින් පවත්වන ධර්මානුශාසනාවයි ඔබ මේ ආකාරයෙන් බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ වගේම බෞද්ධ ගුවන්විදුලිය ඔස්සේ නරඹන්නට ශ්‍රවණය කරන්නට යෙදෙන්නේ. ඉතින් පින්වත්නි අද දවසේදීත් ලෝවැස්කාට දයානුකම්පාවෙන් මෙම පුණ්‍යවන්ත භූමියට වැඩමවා වදාළ කඳාන පොල්පිටි මූකලාන අශෝකාරාම වාසී ශ්‍රී විමලසිරි ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍යපාද පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අපි පිළිගන්නවා. Thank you.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 ඉතිකෝ ආනන්ද අත්ථේ කම්මං අබබ්භං අබබ්භාබාසං අත්ති කම්මං අබබ්භං බබ්භාබාසං අත්ති කම්මං බබ්භං චේව බබ්භාබාසංච අත්ති කම්මං බබ්භං අබබ්භං බාසන්ති තී ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි ඔබට ඊටාම කලාතුරකින් තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන්නේ බුදු කෙරෙකුගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න තරම් භාග්‍යවන්ත වීමම අප පෙර කරන ලද මහා පුණ්‍ය මහිමයක්. එනිසා මේ කාල සීමාව තුල මේ බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ උතුම් සූත්‍ර දේශනා රාශියක් ලංකා වාසී ලෝක වාසී සිළු දෙනාටම සවන් දෙන්න අවස්ථාව වාග්ය වාසනාව උදා වෙලා තියෙනවා. එෙහිදී අපි ප්‍රථමයෙන්ම පුණ්‍යානුමෝදනා කරන්න ඕන ඒ බෞද්ධ රූපවාහිනී නාලිකාවේ සභාපති ජන්පත් ඒ අති ගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට. ඉතින් දැන් අද දවසේ ඔබට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ ඊටාම උතුම් බුද්ධ දේශනාවක්. අපට කාලයේ තිබෙන ඒ කාලයට අනුව මේක දීර්ඝ දේශනාවක් සෑහෙන වෙලාවක් විස්තර කරන්න තිබෙන. නමුත් කාලයට අනුව අපි කල්පනා කරනවා දේශනාව ඉක්මනින්ම ආරම්භ කරන්න ඕන කියලා. ඊයේ දවසේදී ඔබ පින්නතුන්ට ලංකා වාසී ලෝක වාසීයි ඉගෙන ගන්න ලැබුණේ කර්මයේ පිළිබඳව කුඩා දෙසුම. චූල කම්ම විභංග. කර්මයේ බෙදා දක්වන කුඩා දෙසුමයි. අද ඉගෙන ගන්නට ලැබෙන්නේ කර්මය බෙදා දක්වන ඒ මහා ඒ දේශනාව. ඒකට කියන්නේ මහා කම්ම විභංග සූත්‍රය. එතකොට මජ්ක්‍ධිම නිකායේ තුන්වන කොටසේ විභංග වර්ගයට අයත් උතුම් දේශනාවක් තමයි මේ 6 වෙනි සූත්‍රය හැටියට ඔබ ආදී ඉගෙන ගනු ලබන්නේ. ඉතින් පින්වත්නි මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ඒ වෙලාවේ උන්වහන්සේ වැඩ සිටියේ රජගහනුවර කලන්දක නිවාපේ නම් වූ වේළුවනාරාමයේ. ඒ ආයුෂ්ම සමිද්දී කියන තෙරුන් වහන්සේ වනගත කුටි එකයි වාසය කළේ. එදා පොතලි පුත්‍ර තාපසයා ව්‍යායාම කරන්න එහාට මෙහාට ඇවිදින්මින් හිටියා. ඇවිල්ලා මේ සමිද්ධි හාමුදුරන් වහන්සේව හම්බ වෙලා උන්වහන්සේත් එක්ක සතුටු සාමියෙච්චී යෙදිලා පිළිසඳර කතා බහ කරලා එකත්වස්ව වාඩි වෙලා මේ විදිහට අහනවා මේ ආයුෂ්මත් සමිද්ධි මම මේ ශ්‍රමණ ගෞතමයන් ඉදිරියේම අහලා තියෙනවා ඒ වෙලාවෙම මම පිළි අරග ඒ වෙලාවෙම තමයි පිළිගත්තේ කයින් කරන කර්මයන්ගෙන් කිසිම වැඩක් නැහැ වචනයෙන් කරන කර්මයන් ගැනත් කිසි වැඩක් නැහැ. මේ මනසින් කරන කර්මයන් විතරයි සත්‍ය කියලා මම උන්වහන්සේගෙන් ඉගෙන ගත්තේ ඉදිරියේදීම. ඒ වගේම යම් සමාපත්තියකට සමවැදුණු විට කිසිම දෙයක් විඳින්නේ නැහැ. ආන්නේ වගේ විඳින්නේ නැති නොවිඳින්නා වූ සමාපත්තියකුත් තියනවා කියලා මම ඉගෙන ගත්තා කියලා කිව්වා. ඒ සමිද්ධි ආම්දුරන් වහන්සේට කියනවා අර පෝතලී පුත්‍ර තාපසයා. එතකොට මේ අර සමිද්ධාමඳුරෝ කියනවා මේ ආයුෂ්මත් පෝතලී පුත්‍ර මේ ඔහොමනම් කියන්න එපා. ඔය විදියට බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න එපා. ඒ භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම ඔබට යහපත පිණිස නම් පවතින දෙයක් නෙවෙයි කියලා උන්වහන්සේ සඳහන් කළා. එතකොට ඒ ඒ වගේම උන්වහන්සේ සඳහන් කරනවා ওই වගේ දෙයක් නම් කවදාවත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ ඒ කියන්නේ කයින් කරන මේ ක්‍රියා වැඩක් නැහැ. වචනයෙන් කරන ක්‍රියා වැඩක් නැහැ. මනසෙන් කරන ක්‍රියාව විතරයි අර්ථවත් කියලා නම් කියන්නේ. ඒ වගේම විදීම් රහිත වූ සමාපatti තියෙනවා. ඒ අන්නේ කාරණාවක් විතරක් පිළිබඳව එහෙම වදාරන්නේ නැහැ කියලා ඒ සමාපත්තියකට සමවැදුණු විට විදීමක් නැතුව තියෙනවා නම් ඒ වගේ සමාපatti තියෙනවා කියලා උන්වහන්සේ වදාරන්නේ නැහැ කියලා. එතකොට මේ අර පෝතලී පුත්‍ර තාපසයා ඇහුවා ඔබ වහන්සේ පැවිදි වෙලා කොච්චර කාලද කියලා. ඒතර කිව්වා මම පැවිදි වෙලා වසර 3යි ගත වෙන්නේ කියලා. වසර 3ක් ගත වෙච්ච මොහොතේදී තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේව ආරක්ෂා කරගන්න හදන හැටි බලන්න මේ පොඩි හාමුදුරුවෝ වෙලක් කියලා දැන් මේ පෝතලී පුත්‍ර තාපසයා කල්පනා කරනවා. කල්පනා කරලා මෙයා තව ප්‍රශ්නයක් ඇහුවා. එතකොට කියන්න බලන්න මේ සමිද්ධි ආයුෂ්මත් සමිද්ධි මේ චේතනාවන් පහළ කොට කයෙන් වචනෙන් මනසින් කර්මයක් කළාට පස්සේ එයා විඳින්නේ මොන වගේ විඳීමක්ද කියලා බැරිලා චේතනාවක් පහළ කරගෙන කයින් වචනෙන් මනසින් ක්‍රියාවක් කරාම මොන වගේ විඳීමක්ද විඳින්නේ එතකොට මේ ස්වාමීන් වහන්සේ ගත්කටම පිළිතුරු දුන්නා. එතකොට විඳීමක් විඳින්නේ දුක් විඳීමක් කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපට ලේසියෙන් තේරුම් ගන්න බෑ. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි දන්නවා බුද්ධාගම කියලා. අපිට තේරෙනවා කියලා. ඒක බුදු කෙනෙකුට තේරිච්ච දේ ලේසියෙන් අපිට විග්‍රහ කරගන්න බෑ. දැන් උන්වහන්සේ දේශනා කරපු එක විෂයක් තමයි බුද්ධ විෂය අචින්තයයි කියන එක. හිතලා ඉවර කරගන්න බැරි එකක්. ඒ වගේම එකක් තමයි කර්ම විෂය අචින්තයයි. මේ කර්මයේ සම්බන්ධ විෂය අපිට අත ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක දන්නේ බුදුරජාණන් වහන්සේ. දැන් මේ දේශනාවේදී උන්වහන්සේ දේශනා කරනවා. මේ කර්මය කියන එක මම දේශනා කරන්නේ මේ විදිහටයි. ඒක වෙන කෙනෙකුට ඒ විදිහට තේරුම් ගන්න බෑ කියනවා. ඒ නිසා කර්ම විෂය අචින්තය එකක්. අපිට හිතාගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. පුදුම හිතෙනවා. ඒ නිසා වින්නවත්නේ දැන් මේ ස්වාමින් වහන්සේ කිව්වේ මොකද්ද? චේතනාවන් පහල කරලා කයින් වචනෙන් මනසින් ක්‍රියාවක් කරාම ඇති වෙන්නේ දුකයි කිව්වා. ඊට පස්සේ මේ ප්‍රකාශය පිළිගත්තේ නැහැ පොතලී පුත්‍ර තාපසයා. ඒ වගේම එයා ප්‍රතික්ෂේප කරෙත් නැහැ. ඊට පස්සේ එතනින් නැගිටලා ගියා යන්නේ. නැගිටලා ගිහිල්ලා ටික වෙලාවකට පස්සේ අපේ සමිද්දි ස්වාමීන් වහන්සේ බුදුරජ මේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ළඟට ආවා අපේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රෝපස්ථායක ආනන්ද හාමුදුරන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ කතා බහ සියල්ලම සඳහන් කළා. මෙන්න මෙහෙම දෙයක් වුණා මම මේ මේ විදිහට උත්තර දුන්නා කියලා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කිව්වා ආ බොහොම හොඳයිනේ. මේ බුදුරජාණන් වහන්සේට අරගෙන යන්න තියෙන හොඳ කතා පඳුරක් නෙමෙයි තියෙන්නේ. අපි මේක සහිතව බුදුරජාණන් වහන්සේව ගිහිල්ලා මුණ ගැහිමු කියලා ඔන්න ඉතින් දෙපළම ඒ ස්වාමීන් වහන්සේලා දෙනමම බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ ඉන්නවද එතෙන්ට වැඩම කළා. එතෙන්ට වැඩම කළා බුදුරජාණන් වහන්සේට ආදරෙන් වන්දනා කරලා එකත් පස්ස වාඩි වෙලා ආනන්ද හාමුදුරුවෝ ඒ සමිද්ධි හාමුදුරුවෝයි කෝතලී පුත්‍ර තාපසේ අතර ඇතිවෙච්ච යම් කතාබහක් තියෙනවාද ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේට සැලකලා. එතකොට පින්වත්නි එහෙම කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සඳහන් කරනවා දැන් කෝතලී පුත්‍ර තාපසයා මොකද්ද කිව්වේ? මම මේක භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේදීම තමයි මේක දැනගත්තේ කතා කරගත්තේ කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මම ඔය පෝතලී පුත්‍ර කියන තාපසයා කවදාවත් දැකලවත් නැහැ කියනවා. අර එතකොට පෝතලී පුත්‍ර තාපසයා බොරු කියලා තියෙනවා. දැන් මේ වගේ අය ඉන්නව නේද මේ සමාජයේ? අපි මම්මයි යාටමයි කිව්වේ කියලා මේ කියනවා. පස්සේ බලනකොට නෑ බොරු. ඒ වගේ පෝතලී පුත්‍ර තාපසයාට හම්බ වෙලාවක් නෑ. ඉතින් එහෙම එකේ කොහොමද කියලා අහනවා කතාබහ සිදුවෙන්නේ අපි අතර. ඉතින් මම එහෙම දෙයක් කියලා නෑ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ. ඒ වගේම හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැබැයි අර පෝතලී පුත්‍ර ඇහුවනේ ප්‍රශ්නයක් යම් විඳීමක් විශේෂයෙන්ම චේතනාවක් පහළ කරගෙන කර්මයක් සිතින් කයින් වචනයෙන් කරනකොට ඇතිවෙන්නේ මොන වගේ විඳීමක්ද කියලා. හැබැයි ඒකට මේ සමිද්ධි නම් හිස් පුරුෂයා, මෝග පුරුෂ කියලා පාවිච්චි කරන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අර සමිද්ධියාඳුරෝ හරි උත්තරයක් දුන්නේ කියලා. දැන් බලන්නකෝ. හරි උත්තරයක් නෙමෙයි දුන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමිද්ධි කියන හිස් පුරුෂයා දීලා තියෙන්නේ වැඩකට ඇති උත්තරයක් නෙමෙයි කියලා. එතකොට මේ කර්මයේ පිළිබඳව විග්‍රහ කරලා බෙදා දක්වන්න ඕන දෙයට හරි විදියට උත්තරයක් දීලා නැහැ කියනවා. ඊළඟට එහෙම කියනකොට එතන හිටියා මේ උදායි හාමුදුරුවෝ. උදායි හාමුදුරුවෝ හැම එකටම තනලා උත්තර දෙන හාමුදුරුවෝ කෙනෙක්. ඉතින් සමහර මේ සමාජයේ ඉන්න ඕන එකට ආ මන් දන්නවා කියලා පයින්නා ඉන්නව නේද? ඒ වගේ මේ උදායි හාමුදුරුවොත් එතන ඉඳලා එකපාරට කියනවා ආ බුදුරජාණන් වහන්සේ මං හිතන්නේ ඔය සමිද්ධි හාමුදුරුව කියන්න ඇත්තේ මෙන්න මෙහෙම වෙන්න ඇති. කොහොමද? විඳින්නා වූ යමක් තියනවාද? එය තිබෙන්නේ දුක තුලයි කියලා. ඕන්න ඔය අර්ථයෙන් වෙන්න ඇතුළු කියන්න ඇති. විඳින්නා වූ යමක් තියනවා නම් ඒ ඒ එය තියෙන්නේ දුක තුල කියලා හිතලා වෙන්න ඇතුළු කියන්න ඇති. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බලන්න පින්වත් ආනන්ද මේ උදායි කියන හිස් පුරුෂයාගේ තියෙන වැරදි වැටහීම. ඒකට දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ කාලේ සමහර ස්වාමීන් වහන්සේලාට පවා ඒ උන්වහන්සේ දේශනා කරන ධර්මයේ අර්ථය වැටහිලා ගියේ නැහැ. එතකොට මේක මම එකයි කිව්වේ පරම ගම්භීර දෙයක්. ඒක පෙර පිනක් තියෙන්න ඕන මේ ධර්ම කරුණු තේරුම් ගන්නත්. එතකොට ගිහි වේවා පැවිදි වේවා කෙනෙකුට තේරුම් ගන්න. දැන් මේ භාග්‍යවතුන් වහන්සේ ඉන්න තැනමනේ මේ දිනමටම අමාරු වෙන්නේ නේ. සමිද්ධි හාමුදුරන්ටයි උදායි හාමුදුරන්ටයි දෙන්නටම අමාරුයි තේරුම් ගන්න. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරන බලන්න පින්වත් ආනන්ද මේ බලන්න මේ හිස් හිස් පුරුෂ මොෝග පුරුෂ බලන්න තේරුම් ගන්න ඇති මට හිතුණලු ඔය ඔළුව උස්සලා එනකොටම මොකක් හරි කියන්න තමයි හදන්නේ වැඩ කරන්නේ නැති එකක් කියලා. බුදුරජාන් වහන්සේ කියනවා. මම ඔළුව උස්සගෙන එනකොටම දැනගත්තලු. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය පෝතලී පුත්‍ර තාපසයා ඔය අහන්න ඇත්තේ ඒ විඳීම් මොනවාද දුක් විඳීම් ඒ වගේම මේ අනිත් පැත්තෙන් සැප විඳීම් අනිත් පැත්තෙන් සැප දුක් රහිත විඳීම් කියන මේ ත්‍රිවිධ වේදනාවන් ගැන තමයි මෙයා මේ අහලා තියෙන්නේ. නමුත් ඒකට උත්තරේ ගියේ කොහොමද? හරියට උත්තරයක් ගියේ නෑනේ. නේද? අපේ සමිද්ධාම්බුරන් වහන්සේගෙන් නිවැරදි පිළිතුරක් ලැබුණේ නැහැ. එතකොට බැරි වෙලාවකත් ඒ විදිහට උත්තර දුන්නා නම් චේතනාවන් පහළ කරලා කයින් වචනයෙන් මනසින් යම් ක්‍රියාවක් කරනකොට ඇති වෙන්නේ දුක් වේදනාවමයි කියලා කියන්නේ නැතුව කිව්වනම් සැප වේදනා, උපේක්ෂා වේදනා නැත්නම් අදුක්කම සුඛ වේදනා කියන මේ තුනක්ම සිද්ධ වෙනවා කියලා කිව්වනම් අන්න උත්තරේ හරි කිව්වා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඥානයක් නැති ඒ වගේම අව්‍යක්ත වූ මේ අනිකුත් වෙනත් ආගමික තාපසවරුන්ට බුදුරජාණන් වහන්සේගේ කර්මය පිළිබඳ විග්‍රහයේ සවිස්තරාත්මක බව කොහොම තේරෙනවද කියලා. ඒ නිසා මේ ඒ බුදුරජාණන් වහන්සේගේ කර්මය පිළිබඳව සවිස්තරාත්මක දෙසුම ඔබ අහන්න කැමතිද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද හාමුදුරන්ගෙන්. එතකොට අන්න ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ කියනවා අනේ ස්වාමීනි දැන් නම් ඒකට කාලය තමයි. අනේ සුගතයන් වහන්සේ ඒකට කාලයයි. ඒ නිසා ඔබ වහන්සේ කර්මයේ පිළිබඳව යම් ආකාරයකින් දේශනා කරනවා නම් මේ මහා සංඝරත්නය මේ විදිහට අහලා දරා ගන්නම් කියනවා. දැන් අන්න ඒකයි එකල අපේ වැඩ සිටිය භික්ෂු සංඝයා වහන්සේගේ තිබිච්ච උදාර ගතිය. බුදුරජාණන් වහන්සේ යම් ආකාරයකින්ද වදාරන්නේ එය ඒ ආකාරයෙන්ම තමයි පිළිගන්නේ. ඒ විදිහට තමයි මතක තියාගන්නේ. ආ මේක කොහොමද? අරක කොහොමද? එතකොට සිව්වණක් පිරිසම එහෙමයි. ආ මේක මෙහෙම වෙනවද? දැන් බලන්න සමහර අයට කොච්චර ප්‍රශ්නයක් තියෙනවද කියලා ලංකාවේ උම්බල කඩ නොකා සිටීම ආදී ප්‍රශ්න එනකොට බලන්න කල්පනා කරලා නේද? දැන් ඔය සමහර බුදුරජාණන් වහන්සේ දේශනා නොකරපු දේවල් අල්ලගෙන කොච්චර අයට ප්‍රශ්න මතුවෙනවද කියලා. ඇයි? ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ විදිහට අහන්න කැමති නැති හින්දා. ඒතර බුදුරජාණන් වහන්සේ යම් විදියකටද වදාරලා තියෙන්නේ අපි පිළිගන්න ඕන ඒ ආකාරයෙන්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඉන්නවා කියනවා පුද්ගල වර්ග හතරක්. පුද්ගල වර්ග හතරක් ඉන්නවා. ඒ හතර එක කට්ටියක් ඉන්නවා ඒගොල්ල සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා, බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, දැඩි ලෝභය ඇති කරගන්නවා. ඒ වගේම තරහ ඇති කරගන්නවා, මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා කියනවා. එතකොට මේගොල්ල මැරිලා මොකද වෙන්නේ? අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නරකයේ ඉපදිනවා කියනවා. ඒ කණ්ඩායම. මෙන්න මේ ටික තමයි හරීම සියුම්ම තේරුම් ගත යුතු දේශනාව බුදුරජාණන් වහන්සේගේ. දැන් මේ මෙන්න මේ කාරණා ටික පින්නත් අය හොඳ පැහැදිලිව ඉමීට අහගන්න. හරිම සංකීර්ණයි. හරිම සංකීර්ණයි. ඒතර මේ පළවෙනි කණ්ඩායම. ඒගොල්ලෝ ඒව කරලා කොහෙද උපදින්නේ? නිරේ උපදිනවා. ඒ වගේම තවත් පුජ්‍යලයක් ඉන්නවා. එයා කොයි වගේද වෙන්නේ? එයා සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, දැඩි ලෝභය ඇති කරගන්නවා, තරහ ඇති කරගන්නවා මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා මැරිලා සුගතිය උපදිනවා. ඒ අනිත් කණ්ඩායම. දැක්කද? දැන් මේ දේශනා කරන්නේ කවුද? තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දැන් ඕක අහගෙන එක්කෙනෙක් කියන්න බුණා ආ එහෙම කොහොමද? ආ සත්තු මරලා වරකම් කරලා වැරදි කාම සේවනය කළා. ඒ කොහොමද සුගතිය උපදින්නේ? එතකොට දැන් ආන්න මේකයි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තමයි අපි පිළිගන්න ඕන. දැන් ඒක දිගටම අපි තේරුම් ගන්න ඕන. මේ සූත්‍රයේ අවසාන වෙනකන් ඉගෙන ගත්තම තමයි තේරෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ සත්තු මරනවා. ඒ වගේම මේ හොරකම් කරනවා, ගරදි කාම සේවනය කරනවා, බොරු මේ ඒවෙන් වැළකීලා ඉන්නවා. සත්තු මැරීමෙන් වැළකී ඉන්නවා. සොරකම් කිරීමෙන් වැළකී ඉන්නවා, පරුස වචන, හිස් වචන මේවෙන් වැළකී ආන ඉඳලා සම්මාදිට්ඨියනොත් ඉඳලා සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා. තව කණ්ඩායම. ඒ තුන්වැනි කණ්ඩායම. ඊළඟට තව කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ සතුන් මැරීමෙන් වැළකීලා ඉන්නවා. සොරකම් කිරීමෙන් වැළකීලා, වැරදි කාම සේවනයෙන් වැළකීලා, බොරු කීමෙන් වැළකීලා, කේලම් කීමෙන් වැළකීලා, පරුස වචනෙන් වැළකීලා, හිස් වචනෙන් වැළකීලා. දැඩි ලෝභයෙන් වැළකීලා, තරහෙන් වැළකීලා, මිත්‍යා දුස් මේ සම්මාදිට්ඨියෙන් යුක්තව ඉන්නවා. හැබැයි මරණයෙන් පස්සේ අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරේ උපදිනවා. දැක්කද වර්ග හතර. එක කණ්ඩායමක් ඒ දස අකුසල් කරලා නිරේ උපදිනවා. තව කට්ටියක් දස අකුසල් කරලා සුගතිය උපදිනවා. තව කට්ටියක් දස අකුසල් වලින් වෙන් වෙලා සුගතිය උපදිනවා. තව කට්ටියක් දස අකුසල් කරලා දස අකුසල් වලින් වෙන් වෙලා දුගතිය උපදිනවා. කාණ්ඩ දෙකයි. කාණ්ඩ හතරයි. හරිද? තේරුණා නේද පින්නත් අයට? ඒතර එක කණ්ඩායමක් ඇත්තටම අකුසල් කරලා නිරේම උපදිනවා. තව කණ්ඩායමක් අකුසල් කරලා සුගතියේ උපදිනවා. තව කණ්ඩායමක් අකුසයෙන් අකුසලයෙන් වෙන් වෙලා සුගතිය උපදිනවා. තව කණ්ඩායමක් අකුසලයෙන් වෙන් වෙලා දුගතිය උපදිනවා. කාණ්ඩ හතරක් ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහිදී යම් ශ්‍රමණෙක් ඉන්නවා කියනවා බ්‍රාහ්මණෙක් ඉන්නවා කියනවා යා කෙලෙස් තවන වීරියෙන් යුක්තව බලවත් වීරියෙන් යුක්ත වෙලා අප්‍රමාදීව බොහෝ වේස මහන්සියලා භාවනා කරලා හොඳින් මනස දියුණු කරලා චිත්ත සමාධියක් ඇති කරගන්නවා කියනවා. යම් සමාධියක්. දැන් මේ ලෝකේ සමහර අයට ওই සමාධිය ඇති වුණාම ඒකනේ පොඩ්ඩක් ඇති කරගෙන ගෝව් ගැන හිතනවා. සහ ගක් අදහස් ප්‍රකාශ කරනවා. ඒ කාලෙත් එහෙම තමයි. ඒතකොට පොඩි දෙයක් දැක්කම හිතනවා අපි සියල්ලම දැක්කා කියලා. එහෙම දකින්න බෑ. එතකොට ඊට පස්සේ මොකද කරන්නේ සමාධිමත් සිතින් යුක්තව ඒ පුජ්‍යලයා මිනිස් ඇස ඉක්මවා ගිය දිවසින් එයා දකිනවා අර පුජ්‍යලයාව. දැන් අර සත්තු මරලා ඒ හිටපු අය, ඒ වගේ මේන් ගෙන් වෙලා හිටපු අය එහෙම දකිනවා. ඉතින් එයාට පේනවා කොහොමද? මෙහිදී සත්තු මරලා හොරකම් කරලා වැරදි කාම සේවනය කරලා ඒ බොරු කියලා කේලාම් කියලා ඒ විදිහට අපායේ විනිපාත නම් වූ නරකේ නැත්තම් නිරේ ඉපදිලා ඉන්න අයව දකිනවා. එතකොට එයා කියනවා මෙහෙම මොකද්ද කියන්නේ? මෙන්න බලන්න පාප කර්මයන් කියලා ඒවා තියෙනවා. දුස්චරිත කියලා ඒවා තියෙනවා. ඒවා විපාක තියෙනවමයි. මං දැක්කනේ එක්කනේ. එයා සත්තු මරලා හොරකම් කරලා වැරදි කාම සේවනය කරලා බොරු කියලා කේලම් කියලා මේ මේම මේ වැරදි වැඩ ටික කරලා මං දැක්කනේ ආන්නේ අපාය ඉපදිලා ඉන්නවා. මං දැක්කා. ඒ නිසා ඔය පව් වැඩ කියන ඒවා හරියට හරි. එතකොට ඊට පස්සේ තවදුරටත් එයා කියනවා ඒ නිසා ඔය සත්තු මරනවා නම්, උරගම් කරනවා නම්, වැරදි කාම සේවනය කරනවා නම්, බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, ඉතින් ඔන්න ඔය විදිහට කරනවා නම් ඒ කෙනා මිත්‍යා දෘෂ්ටික වෙනවා නම් ඒ හැම එක්කෙනෙක්ම ඒ හැම එක්කෙනෙක්ම ගිහිල්ලා නිරයේ උපදිනවා කියලා එයා කියනවා. එහෙම කරන හැම එක්කෙනාම නිරයේ උපදිනවා කියලා අර මනස යම් ප්‍රමාණයකට සමාධියගත එක්කෙනා කියනවා. ඊට පස්සේ කියනවා යම් කෙනෙක් ওই විදිහට දන්නවනම් ආන්න ඒ අය නියම විදියටම දන්න අය කියනවා. හැබැයි යම් කෙනෙක් එහෙම දන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ ඥානය මිත්‍යා එකක් කියනවා. එතකොට මේ විදියට යම් කෙනෙක් දන්නවා නම් එතකොට මේ විදියට Taman යමක් තේරුම් ගන්නවා නම් එයා මොකද කරන්නේ ඒ ඒම අල්ලගෙන ඒ තුලම ග්‍රහණය වෙලා එහිම බැසගෙන එයා කියනවා ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤම් මේකමයි සත්‍ය අනිත් ඒවා අසත්‍යයි කියලා කියනවා. ඔන්න එක එකක එක જાතියක එක්කෙනෙක් දැන් එයා මොකද කරේ? එයා යම් ප්‍රමාණයකට සමාධිය දියුණු කරගෙන දැක්කා එක පුජ්‍යලයේ නිරේ ඉපදිලා ඉන්නවා පව් වැඩ කරලා. දස අකුසල් කරලා. එයා ඊට පස්සේ ඒක සාධාරණීකරණය කරනවා මෙහෙම කරන සියලුම දෙනා නිරේට යනවා. එහෙම කියන අය තමයි හරි ඇත්ත කියන්නේ. එහෙම කියන්නේ නැති අය ඉන්නවනම් ඒගොල්ලෝ කියන්නේ වැරදි දෙයක්. එයා ඒකෙම එල්බගෙන ඉඳලා මේකමයි හරි අනිත් ඒවා වැරදි කියලා කියනවා. ඊට පස්සේ තව කණ්ඩායමක් ඉන්නවා. තව මෙහිදී තවත් ඒ තාපසේ නැත්තම් ශ්‍රමණේක් මොකද කරන්නේ? භාවනා කරනවා. අර විදිහට දියුණු කරනවා මනස. දියුණු කරලා එයාටත් අර පිරිසුදු දිවසින් එයාට පේනවා මොකද්ද? මේ යම් කෙනෙක් සතුන් මැරීමෙන් වෙන් වෙලා එතකොට සොරකම් කිරීමෙන් වෙන් වෙලා වැරදි කාම සේවනයෙන් වෙන් වෙලා මේ යම් කෙනෙක් සත්තු මරලා හොරකම් කරලා වැරදි කාම සේවනය කරලා ඊළඟට මේ මිත්‍යා දෘෂ්ටිකව ඉඳලා හැබැයි මරුණට පස්සේ සුගති සංඛ්‍යාත දෙව්ලෝ ඉපදිලා ඉන්නවා දකින්න ලැබෙනවා දැන් යාට දකින්න ලැබෙනවා සත්තු මැරුවා. හොරකම් කරා, වැරදි කාම සේවනය කරා, බොරු කිව්වා, කේලම් කිව්වා. ඒ සේරම වැරදි වැඩ කරනවා. බලනකොට මෙන්න ඉපදිලා ඉන්නවා සුගති සංඛ්‍යාත දෙව්ලොව. අරයා දකිනවා. එයාගේ පිරිසුදු දියස් නුවණින් දකිනවා. එතකොට එයා කියනවා මේ ඔය පාප කර්ම කියලා දෙයක් නෑ කියනවා. දැක්කද? දැන් පේනවාද බුදු කෙනෙකුගේ අවබෝධය සහ සාමාන්‍ය සමාධියක් උපදවාගත්තු අයගේ අවබෝධය. පාප කර්ම කියලා දෙයක් නැහැ. එතකොට මං දැක්ක කියනවා එක්කෙනෙක්. මෙන්න මෙහෙම මෙහෙම එයා කරා සාත්තු මරුවා වරකම් කරා ඒ සේරම කරා අන්න මම බලනකොට දිව්‍ය ලෝකෙ ඉපදිලා ඉන්නවා කියනවා. එහෙනම් පාප කර්ම කියලා දෙයක් තියෙනවා නම් ඒවැ විපාක දෙනවා කොහොමද කියනවා දිව්‍ය ලෝකෙ ඉන්නේ. දැක්කද? එයා ඒ මතේ දෙනවා. ඊට පස්සේ කියනවා මේ ඒ නිසා ඔය සත්තු මරණ හොරගම් කරන ඒ වගේ වැරදි වැඩ කරන හැම එක්කෙනාම මැරුණට පස්සේ කය විඳිලා මැරුණට පස්සේ උපදින්නේ සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකේ කියලා. එයා ඒක සාධාරණීකරණය කරනවා සියලු දෙනාට. දැක්කද? ඒ නිසා යම් කෙනෙක් ওই විදිහට තේරුම් ගන්නවා නම් එයාට තමයි කියනවා ඥානෙ තියෙන්නේ. අනිත් අයට ඥානෙ නෑ කියනවා. එතකොට එයා ඒ මතේම දැඩි ලෙස එල්බගෙන ඉන්නවා. ඉද මේව සත්‍යම් මොගමඤ්ඤම්. මේකම තමයි සත්‍ය අනිත් ඒවා බොරු කියලා. අනිත් ඒවා හිස්. දැන් බලන්න අපිට කොච්චර දෙයක් මේකෙන් උගන්වනවද කියලා. අපි මේ චූටි දෙයක් දැනගෙන කොච්චර මතවලට එනවද නේ? ඒතකොට මේ ලේසි දෙයක්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අවබෝධයක් කරා එන්නේ. එහෙනම් අපිට දැන් මෙතනදී ඉගෙන ගන්න තියෙන්නේ මොකද්ද? බුද්ධ ඥානය තරම් ඥානයක් නැහැ. මේ අපි කවුද නේ? බලන්නකෝ දැන් මේ මේ කරුණු කාරණා ගැන අපිට මොනවද තේරෙන්නේ? ඊට පස්සේ තවත් ශ්‍රමණයෙක් ඉන්නවා මේ විදියට. මොකද්ද එයා මොකද කරන්නේ? එයාත් අර විදියට භාවනා කරලා කෙලෙස් තවන වීරියෙන් යුක්තව අප්‍රමාදීව ඉතින් බොහෝ මහන්සිලා භාවනා කරලා චිත්ත සමාධියක් ඇති කරගන්නවා. ඊට පස්සේ මේ සමාහිත වූ සිතට පුළුවන්කම ලැබෙනවා මේ මිනිස් ඇස ඉක්මවා ගිය දිවස් නුවණ ලබා ගන්න. ඊට පස්සේ දිවසින් අරයා දකිනවා මේ සතුන් මැරීමෙන් වැළකීලා සොරකම් කිරීමෙන් වැළකීලා ඒ විදිහට දස අකුසල් කරන්නේ නැතුව හිටපු පුජ්‍යලයේ සුගති සංඛ්‍යාත දෙව්ලෝ ඉපදිලා ඉන්නවා දකින්න ලැබෙනවා. එතකොට මෙහා කියනවා ඇත්තටම පින්වත්නි පුණ්‍ය කර්ම තියෙනවානේ. හරි. දැන් බලන්න මේ අකුසල් වලින් වෙන් වෙච්ච එක්කෙනෙක් මම දැක්කනේ දිව්‍ය ලෝකෙ ඉපදිලා ඉන්නවා. එහෙනම් දස අකුසල් කරන්නේ නැත්නම් එයා දිව්‍ය ලෝකෙ ඉපදිනවා. ඒ නිසා එයා කියනවා යම් කෙනෙක් ඔය දස අකුසල් වලින් වෙන් වෙලා ඉන්නවනම් මේ සියලු දෙනා දස අකුසල් වලින් වෙන් වෙලා ඉන්න සියලු දෙනාම සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකෙ උපදිනවා කියනවා. තේරුණාද? දැන් මේක තමයි හරිම ගැඹුරු අවස්ථානේ. ඒතර දැන් දස අකුසල් වලින් වෙන් වෙලා ඉන්න සියලු දෙනාම සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකේ උපදිනවා කියන එක බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඒක පාක්ෂිකව. ඒවැ තව කරුණු තියෙනවා. ඒක තව තව කරුණු තියෙනවා. පේනවද? ඒතකොට දේශකයන්න් වහන්සේලා හැටියට අපිටත් කොච්චර දේවල් මේකේ ඉගෙන ගන්න තියෙනවද නේ? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහිලා තවත් ශ්‍රමණෙක් ඉන්නවා කියනවා බ්‍රාහ්මණෙක් ඉන්නවා කියනවා. එයත් කෙලෙස් තවන වීරියෙන් යුක්ත වෙලා බලවත් වීරියෙන් යුක්තව අප්‍රමාදීව මහන්සියෙන් භාවනා කරලා හොඳින් මානසිකාරයේ ඉඳලා මෙයා චිත්ත සමාධියක් ඇති කරගන්නවා. එතකොට ඒ සමාහිත සිතින් යුක්තව ඒ සමාධිමත් සිතට අර මිනිස් ඇස ඉක්මවා ගිය දිවස් නුවණින් අර පුජ්‍යලයව දකින්න ලැබෙනවා. එයා මොකද වෙන්නේ? මෙලොවදී සතුන් මැරීමෙන් වැළකීලා, සොරකම් කිරීමෙන් වැළකීලා, වැරදි කාම සේවනයෙන් වැළකීලා, බොරු කීමෙන් වැළකීලා හේලාන් කීමෙන් වැළකීලා, පරුස වචනයෙන් වැළකීලා, හිස් වචනයෙන් වැළකීලා, දැඩි ලෝභයෙන් දැඩි ලෝභයක් නැතුව ඒ වගේම තරහක් නැතුව මිත්‍යා දෘෂ්ටියක් නැතුව ඉන්නවා. සම්මා දිට්ඨියෙන් යුක්තව. හැබැයි එයා මරණයෙන් පස්සේ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරේ උප්පත්තිය ලැබලා ඉන්නවා දකින්න ලැබෙනවා. එයාට දැන් අර කුසල් ඒ කියන්නේ දස අකුසල් වලින් වෙන් වෙලා හිටපු එක්කෙනා දකින්න ලැබෙනවා දුගතියේ ඉපදිලා ඉන්නවා. එතකොට එයා මෙහෙම කියනවා. එතකොට එයා මොකද කියන්නේ? මේ යම් කිසි කෙනෙක් මේ පුණ්‍ය කර්මයන් කියලා දෙයක් නම් නැහැ කියලායි මට නම් කියන්න තියෙන්නේ කියනවා එයා කියනවා. පින්කම් කියලා දෙයක් නැහැ. මොකද මම දැක්කා කියනවා මේ සත්තු මරන්න නැතුව හිටපු, හොරගම් කරන්න නැතුව හිටපු එක්කෙනෙක් අන්න නිරේ ඉපදිලායි. එහෙනම් පින්කම් කියලා දෙයක් පුණ්‍ය කර්මයන් නම් නැහැ. ඊට පස්සේ ආයක සාධාරණීකරණය කරනවා යම් කෙනෙක් ඔය සත්තු මරන්නේ නැතුව හිටියට සොරගම් කරන්නේ නැතුව හිටියට වැරදිකාම සේවනය කරන්නේ නැතුව ඒ අකුසල් වලින් වෙන් වෙලා හිටියට එයා අවසානයේදී උප්පත්තිය ලබන්නේ ඒ සියලු දෙනා උප්පත්තිය ලබන්නේ කොහෙද? නිරයේ. දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ උප්පත්තිය ලබනවා කියලා එයා සාධාරණීකරණය කරනවා. ඊට පස්සේ එයා කියනවා මේ මතේ යම් කෙනෙක් දරනවා නම් අන්න එයා තමයි දැනුමක් තියෙන ඥානයක් තියෙන කෙනා කියන්නේ. අනිත් අයට එහෙම ඥානයක් නැහැ. ඊට පස්සේ එයා මේ මතයට එල්බිලා, මේ මතය තුලම හිර වෙලා එයා කියනවා මේකම තමයි සත්‍ය, අනිත් ඒවා අසත්‍යයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද. දැන් ඒතකොට මේ කාරණා ටික පින්වත් අයට තේරුණා නේද? ඒතකොට වර්ග හතරක් ඉන්න අය ගැන අරගොල්ලෝ එනවා එක එක මතවලට. මෙහෙම වුණොත් ආ මෙහෙම්මම තමයි කියලා. එකක් දැකලා එක නිරීක්ෂණයකින් සමස්ත සත්‍යය ගැන තීන්දුවක් ගන්නවා. අන්න ඒකයි ඒගොල්ලෝ කරලා තියෙන්නේ. අපිටත් ওই විදිහට වරදින්නේ නැද්ද? අපිත් මේ කාගේ හරි අඩුපාඩුවක් දැක්කත් ඒකෙන්ම සම්පූර්ණ මනිනවනේ මේ පුජ්‍යලයාව. සියල්ලටම එහෙම තමයි කියලා කල්පනා කරනවා. නේ? හැම දෙයක්ම ඒ නිසා මේ ලෝකය කියන එක තේරුම් ගැනීම ලේසි දෙයක් නෙමෙයි. සිද්ධියෙන් සිද්ධිය වෙනස්. පුජ්‍යලයාගෙන් පුජ්‍යලයා වෙනස්. පුජ්‍යලයාගේ අවස්ථාවෙන් අවස්ථාව වෙනස්. දැන් අවස්ථාවෙන් අවස්ථාව වෙනස් කියන්නේ කඩුවක් අමෝරාගෙන ආපු අඟුලිමාල මෙන්න ඊට පස්සේ එනවා ධර්මාදේශනා පවත්තන්න. සිවුරක් පෙරවාගෙන. දැකද? අවස්ථාවෙන් අවස්ථාව වෙනස් නේද? ඒ දවස්වල මිනිස්සු පණ බයේ දුවනවා. මෙන්න ඊට පස්සේ එනවා පාත්‍රයක් අරගෙන ගල් වලින් ගහනවා මිනිස්සු ඔළුව පැලෙන්න බලන්නවත් නැතු වෙනවා මෙන්න ඒ කාලේ කඩු අරගෙන කපනවා බෙල්ල එහෙම කුජලයක් දැක්කද අවස්ථාවෙන් අවස්ථාව වෙනස් වෙච්ච හැටි ඒ නිසා අපිට මේ ලෝකයේ තීන්දුව తీරන ගන්න බෑ දැන් මම මේක සඳහන් කරේ දැන් සමහර අය හොරකම් කරන එක්කෙනාව හැමදාම හොරාම තමයි කියනවා එයාම තමයි කියනවා ගන්න ඇත්තේ බලනකොට වෙන එක්කෙනෙක් කරන් තියෙනවා අරයවම අල්ලනවා. එයා හදිස්සියවත් මේ පැත්තෙන් ගියොත් එහෙම එයා තමයි අහුවෙන්නේ. බලනකොට එයා නෙමෙයි කරලා තියෙන්නේ. වෙන එකනේ. ඒ නිසා අපිට හරි උදාක් දේවල් තියෙනවා මේක වැඩි ඉගෙන ගන්න දැක්කද? ඒ නිසා අපි එක සිද්ධියක් මුල් කරගෙන දැක්කද මේ තාපසය ශ්‍රමණය මොකද කරේ? එක සිද්ධියක් මුල් කරගෙන සියලු දෙනාටම මෙහෙමයි වෙන්නේ කියලා තීන්දුව తీරනවලට ආවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් ආනන්ද මේ යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ කියනවා නම් පාප කර්මයන් තියනවාම තමයි. ඒ වගේම මේ දුෂ්චරිත කියන ඒවා විපාක තියනවාමයි කියලා ඒ ප්‍රකාශය මම අනුමත කරනවා කියනවා. අන්න දැන් ලස්සනට බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා. මේ ටික තේරුම් ගන්න හොඳට. යම් කෙනෙක් කියනවා නම් පාප කර්මයන් තියනවා තමයි. දුෂ්චරිත කියලා දේවල්, අකුසල් කියලා දේවල් තියනවා කියලා ඒවා විපාක තියනවා කියලා මම මේ ප්‍රකාශය අනුමත කරනවා කියනවා. ඒක ඇත්ත කියනවා. හරි. හැබැයි එයා කියනවා නම් මෙහෙම මම දැක්ක පුජ්‍යලයක් සත්තු මරුවා හොරකම් කරා වැරදි කාම සේවනය කරා මිත්‍යා දෘෂ්ටික වෙ හිටියා ඒ විදිහට ඒ දස අකුසල් කරමින් හිටියා එයා නිරේ ඉපදිලා ඉන්නවා මම දැක්ක කියලා කියනවා නම් ඒකත් මම අනුමත කරනවා කියනවා ඒ කියන්නේ එයා දැකලා තියෙනවා ඒ වගේ එක්කෙනෙක්ව නිරේ ඉපදිලා ඉන්නවා හරි කියනවා ඒක ඊළඟට කියනවා එයා කියනවා නම් මෙන්න මේ වගේ ප්‍රකාශයක් කොයි වගේ ප්‍රකාශයක්ද? ඔය සතුන් මරණ සොරගම් කරන වැරදි කාම සේවනය කරන බුරු කියන කේලාම් කියන පරුස වචන කියන හිස් වචන කියන දැඩි ලෝභය ඇති කරගෙන ඉන්න තරහ ඇති කරගෙන ඉන්න මිත්‍යා දෘෂ්ටිකව ඉන්න ඒ සියලු දෙනාම මරණයෙන් පස්සේ දුගතියේ උපදිනවා කියලා කියනවනම් ඒ සියලු දෙනාම මම ඒක අනුමත කරන්නේ නැහැ කියන. ආන්න දැක්කද? දැන් හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ කියනවා එයා කියනවනම් යම් කෙනෙක් මේ විදිහට දැනගත්තොත් ආන්නේ ඒගොල්ලෝ තමයි හරියටම දැනගත්ත අය වෙන්නේ. ඒගොල්ලෝ තමයි නියම ඥානවන්තයෝ කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකම තමයි එයා තේරුම් අරගෙන ඒකටම බැඳිලා ඒකම බැහැගෙන කියනවා නම් මේකමයි සත්‍ය අනිත් ඒවා සියල්ල බොරු කියලා මං ඒ ප්‍රකාශයත් අනුමත කරන්නේ නැහැ කියනවා. එතකොට මොකද මක් නිසාද කියනවා නම් පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේගේ කර්මය පිළිබඳ විග්‍රහයේ විස්තරාත්මක අවබෝධය උහිට වඩා වෙනස් එකක් කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කර්මය පිළිබඳව විස්තරාත්මක අවබෝධය උහිට වඩා වෙනස් කියනවා. අරයා දන්නේ මොනවද කියන එක තමයි කියන්නේ. දැක්කද? ඊළඟට කියනවා යම් කෙනෙක් කියනවා නම් ශ්‍රමණෙක්ව බ්‍රාහ්මණයෙක් කර කියනවා නම් පාප කර්මයන් කියලා නැහැ. දුෂ්චරිතේ විපාක නැහැ කියලා ඒ ප්‍රකාශය මම අනුමත කරන්නේ නැහැ කියනවා. අර දෙවෙනි එක නෑමනේ කිව්වේ. එයා දැක්කනේ පව් කරලා සමහර අය සුගතිය ගිහිල්ලා ඉන්නවා. ඒකෙන් කියවනේ ඔය පාප කර්ම කරාට නම් එයා හිතනවා පාප කර්ම කියලා නෑ ඒක විපාක නෑ කියලා ඒක අනුමත කරන්නේ නෑ කියනවා. විනතය හොඳට තේරුම් ගන්න මේ දේශනාව. නිවෙස්වල ඉන්න අයටත් එකින් එකට තේරුම් ගත යුතු කාරණාවක් මේ තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කරන්නේ නෑ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද එයා කියනවා නම් දැන් එයා කියනවනේ අර ශ්‍රමණයා හෝ බ්‍රාහ්මණයා කියනවනේ මම එක්කෙනෙක් දැක්කා මේදි සත්තු මරලා හොරකම් කරලා වැරදි කාම සේවනය කරලා ඒ වගේ වැරදි ඒ අකුසල් වල ඉඳලා අන්න එයා දැන් මේ සුගතිය ඉපදිලා ඉන්නවා දෙව්ලෝ ඉපදිලා ඉන්නවා කියලා එයා කියනවනම් බුදුරජාන් වහන්සේ කියනවා ඒ ප්‍රකාශය මම අනුමත කරනවා කියලා. දැන් එහෙම වැරදි වැඩ කරලා එයා ඉඳලා තියෙන්නේ. හැබැයි එයා දෙව්ලෝ දැන් ඉපදිලා ඉන්නවා. අරයා දැකලා තියෙනවා. ඒක ඇත්ත කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි ඒ පුජ්‍යලා ඊට පස්සේ කියනවානේ මෙහෙම. යම් කෙනෙක් සත්තු මරනවා, වරගම් කරනවා, වැඩි කාමසේවනේ ඔය කරන අය හැම එක්කෙනාම කය බිඳලා මරුණාට පස්සේ සුගති සංඛ්‍යාත දෙව්ලෝ උපදිනවා කියලා එයා කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරනවා මං ඒ ප්‍රකාශය අනුමත කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සත්තු මරණ හොරගම් කරන වැරදි කාම සේවනය කරන බොරු කියන කේලම් කියන ඒ දස අකුසල් කරන හැම එක්කෙනාටම ඒ වාසනාව උදා වෙන්නේ මේ අහඹ සිද්ධි පින්වත්නි. අමුතු විදියට කර්මයේ ක්‍රියාත්මක වන හැටි. තේරුණාද? ඔය අපි කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා exceptional cases කියලා. ඒ කියන්නේ යම් එක පිළිලක් තියෙනවා යම් කිසි පිළිලක් නමුත් ඊට වඩා වෙනස් එකක් තියෙනවා. දැන් සමහර පවුල් වල දරුවෝ ඉන්නවා හැම කෙනාම එකම විදියට කියලා ඉන්නවා එක්කෙනෙක් වෙනස්. එහෙම තියනවා නේද? ආන් මේ වගේ සමහර සමහර පන්ති වල ඉන්නවා ළමයි සේරම ටික එක විදියකට ඉන්නවා එක්කෙනෙක් එක විදියකට නැහැ. exceptional cases. ඒ වගේ දැන් මෙයා මේ දිවිලුව කියලා තියෙන කොහොමද කියලා කියන්න මම දන්නේ ඒක දන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. දැන් නැත්තම් කෙනෙක් ආයේ ඒ කොහොමද එහෙම කරලා ගියේ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ කර්මයේ විස්තර කරන විදිය ඊට වඩා වෙනස් එකක් කියලා. උන්වහන්සේගේ අවබෝධය වෙනස්. ඊළඟට දැන් ඒ පුජ්‍යලයා කිව්වොත් එහෙම ඔන්න ඔය විදිහට යමෙක් දැනගත්තොත් ඒක තමයි නිවැරදිම දැන ගැනීම අනිත් ක්‍රම නිවැරදි දැන ගැනීම නෙවෙයි. ඒගොල්ලෝ නියම ඥානවන්තයෝ නෙමෙයි කියලා අන්න ඒකත් බුදුරජාණන් වහන්සේ කියනවා මං අනුමත කරන්නේ නැහැ කියලා. ඒ කියන ප්‍රකාශයත් අනුමත කරන්නේ නැහැ කියනවා. ඊළඟට එයා කියනවානේ එයා ඊට පස්සේ මොකද කරන්නේ? ඒ දැනගත්තු දේ, ඒ වගේම දැකගත්තු දේ, එයා තේරුම් ගත්තු දේ තමයි බැඳිලා ඒකටම දැඩි කොට අරගෙන ඒකම බැසගෙන කියනවා නම් මේකමයි සත්‍ය අනිත්‍යව අසත්‍යයි. ඉද මේව සත්‍ය මෝගමඤ්ඤං කියලා. අන්න ඒකත් මම අනුමත කරන්නේ නැහැ කියලා. මොකද කියනවා නම් පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේගේ කර්මයේ පිළිබඳ විග්‍රහය ඔයිට වඩා වෙනස් එකක්. ආන්න ඒකයි කියනවා. ඊළඟට කියනවා යම් ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේ කියනවා නම් පුණ්‍ය කර්මයන් තියෙනවාමයි ඒ සුචරිතේ විපාක තියෙනවා කියලා ඒ ප්‍රකාශයත් මම අනුමත කරනවා කියනවා. පින්කම් තියෙනවා. හොඳ දේවල් කියලා තියෙනවා. ඒ ප්‍රකාශය අනුමත කරනවා කියනවා. හැබැයි එයා කියනවා නම් මෙහෙම මම දැක්කා කෙනෙක් සතුන් මැරීමෙන් වැළකීලා ඉඳලා ඒ වගේම සොරකම් කිරීමෙන් වැළකීලා ඉඳලා මේ විදිහට ඒ අකුසල් වලින් වැළකීලා ඉඳලා එයා සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකෙ ඉපදිලා ඉන්නවා කියලා දැක්කා කියලා කියනවනම් ඒකත් මම අනුමත කරනවා කියලා. ඇත්ත. දැන් එහෙම කරලා එයා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා. ඊළඟට එයා කියනවනම් මේ විදිහට යම් කෙනෙක් සතුන් මැරීමෙන් වැළකී ඉඳලා සොරකම් කිරීමෙන් වැළකී ඉඳලා ඒ හැම දිනාම කය විදී මැරුණාට පස්සේ සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකයේමයි උපදින්නේ කියලා කියනවනම් මම ඒක අනුමත කරන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ මේ සියලු දෙනාම ඊට වඩා වෙනස් එකක් වෙන්න පුළුවන් එයාට. අර දැක්කද ඉස්සෙල්ල උනේ? සමහර අය එහෙම වෙන් වෙලා ඉඳලා සමහර අය නිරේත ගිහිල්ලා ඉපදිලා හිටියේ. දැක්කද? ඒ නිසා මම ඒක අනුමත කරන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ මේ සියලු දෙනාටම මේ වාසනාව උදා වෙන්නේ නැහැ. ඒ නිසා මේ සංසාරේ ලේසි පාසුවක් නෙමෙයි. දස අකුසල් වලින් වෙන් වෙලා හිටිය සමහරලාට නිරේට යන්න හේතු වෙන්න පුළුවන්. ඒකයි ඉක්මනින් අවබෝධ කරගන්න කියලා කියන්නේ. දැක්කද? කොච්චර භයානක මට්ටමක්ද තියෙන්නේ අපිට? තර්ජනයක්ද? ලේසි පහසු තර්ජනයක් නෙමෙයි. ඊළඟට පින්වත්නි, උන්වහන්සේ දේශනා කරනවා ඒ පුජ්‍යලයා කියනවනම් ඒ නිසා මේ යම් කෙනෙක් මේ විදිහට දැනගත්තොත් ඒකම තමයි හරි ඒගොල්ලෝ තමයි ඥානවන්තය කියලා ඒක මම අනුමත කරන්නෙත් නෑ කියලා. ඊට පස්සේ ඒ පුජ්‍යලයා ඒ මතයකම බැඳිලා ඒකම දැඩි කොට අරගෙන මේකම තමයි සත්‍ය අනිත් ඒවා අසත්‍යයි හිස් කියලා කියනවා නම් ඒකත් මම අනුමත කරන්නේ නෑ කියලා. ඒවා බොරු කියලා කියනවා. හේතුව මොකද? තථාගතයන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ කර්මයේ විභාග කරලා පෙන්වන විදිය ඔයිට වඩා වෙනස් එකක් කියනවා පින්වත් ආනන්ද. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා යම්කිසි ශ්‍රමණෙක් හෝ බ්‍රාහ්මණෙක් දිනත් ආනන්ද මේ කියනවා නම් පුණ්‍ය කර්මයක් නැහැ. ඒ වගේම කුසල කර්මයන් වල විපාක නැහැ. සුචරිතය කියන එහෙම ඒවා විපාක නැහැ කියලා ඒ ප්‍රකාශය මම අනුමත කරන්නේ නැහැ කියනවා. ඒ වගේම එයා කියනවා නම් මොකද මම එක්කෙනෙක්ව දැක්කා ඔය සත්තු මැරීමෙන් වෙන් වෙලා ඉඳලා වරකම් කිරීමෙන් වෙන් වෙලා ඉඳලා එයා නිරේ ඉපදිලා ඉන්නවා මම දැක්කා. එතකොට එහෙම කියන ප්‍රකාශයක් තියෙනවා නම් මම ඒක අනුමත කරනවා කියනවා. මොකද සමහර අය ඒ දසකුසල් වලින් වෙන් වෙලා ඉඳලා නිරේත යන අවස්ථා තියෙන නිසා තියෙනවා. ඒ හින්දා මම ඒක අනුමත කරනවා කියනවා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා යම් ඒ පුජ්‍යලේ කිව්වොත් ඔය පින්කම් කියලා ඒව කරාට වැඩක් වෙන්නේ නැහැ. මොකද හේතුව මම දැක්කනේ කුජලයක් නිරේ ඉපදිලා ඉන්නවා සත්තු මරන්න නැතුව හොරගම් කරන්න නැතුව ඒ වැරදි කාම සේවනයේ ඒවෙන් වින් වෙලා මම දැක්කනේ නිරේ ඉපදිලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඔය මේ ලෝකේ ඉන්න හුඟක් අය සියලු දෙනාටම මොකද වෙන්නේ? හැමෝම කය විඳිලා මැරුණාට පස්සේ ඔය සතුන් මැරීමෙන් වෙන් වෙච්ච, හොරගම් කිරීමෙන් වෙන් වෙච්ච, දස අකුසලෙන් වෙන් වෙච්ච සියලු දෙනාම මරණයෙන් පස්සේ නරකය නම් වූ විනිපාත නම් වූ නිරේ ඉපදිනවා කියලා එයා කියනවා නම් හැමෝම මම ඒක අනුමත කරන්නේ නැහැ කියලා. ඊළඟට කියනවා අන්න එහෙම දැනගන්න කෙනෙක් ඉන්නවා නම් එයා තමයි ඥානවන්තයා කියන්නේ. එයා තමයි දැනගත් කෙනා කියන්නේ කියලා එහෙම ප්‍රකාශයක් අර පුජ්‍යලයා කරනවා නම් ඒ ශ්‍රමණයා හෝ බ්‍රාහ්මණයා මම ඒක අනුමත කරන්නේත් නැහැ කියනවා. ඊට පස්සේ මේ පුජ්‍යලයා මොකද කරන්නේ? ඒ තමා දැනගත්තු දේකම බැඳිලා ඒකම දැකගෙන ඒකෙම බැසගෙන ඒකම දැඩි ලෙස අරගෙන මෙයා මොකද කරන්නේ? මෙයා කියනවා ඉදමේව සත්‍යං මොගමඤ්ඤං. මේකම තමයි සත්‍ය. අනිත් ඒවා සියල්ල හිස් කියලා කියනවා නම් ආන්නේ ප්‍රකාශයත් මං අනුමත කරන්නේ නැහැ කියනවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ කර්ම විභාගය පිළිබඳ අවබෝධය ඊට වඩා වෙනස් එකක් නිසා. ତර උන්වහන්සේ දේශනා කරනවා දැන් ඒ ගැන තවත් විස්තරාත්මකව ඒසා පින්වත් ආනන්ද මේ ලෝකයේ යම් පුජ්‍යලයක් සත්තු මරණ සොරකම් කරන ඒ වගේ දස අකුසල් කරන පුජ්‍යලයක් මිත්‍යා දෘෂ්ටිකෙන් යුක්ත වෙලා මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙලා ඉන්නවා. එතකොට එයා කය විඳිලා මරුණාට පස්සේ අපාය නම් වූ ස්ථානයේ උපදිනවා. එතකොට එයා ඒ අපාය නම් වූ ස්ථානයේ උපදින්න හේතු වන පාප කර්මය කරලා තියෙන්නේ කලින්ම. එයා කලින්ම තමයි කරලා තියෙන අපාය උපදින්න. තේරුණාද? එයා කලින්ම කරලා තියෙනවා අපාය උපදින කර්මයක්. දැන් ඒ හින්දායි තමයි එයා අපාය උපදින්නේ. ඒ සංසාරේ කොච්චර කාලයක් අපි ඇවිල්ලා තියෙනවද? කර්ම තියෙනවා අපායේ උපදින ඒවා. දැන් එහෙම කෙරිලා. දැන් එයා කලින්ම කරලා තියෙනවා. ඊට පස්සේ එයා පස්සේ කරලා තියෙන්නේ ඒකයි. මරණාසන්න වෙලාවේදී එයා කරලා තියෙන මිත්‍යා දෘෂ්ටික වෙලා මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙලා හිටපු එකමයි. ආන්නේ නිසා මෙයා කය බිඳී මරුණට පස්සේ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරේ උප්පත්තිය ලැබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැක්කද කර්ම විභාගයේ කොච්චර අමාරුද තේරුම් ගන්න? දැක්කද? දැන් අපි මොනා කරගෙන ඉන්නවද දන්නේ? නිරේට යන කර්ම කරලාද ඉන්නේ කියලා කවුද දන්නේ? මේ අවස්ථාව නෙමෙයිනේ. අපේ සංසාර ගමනේදී ආපු ඒවා තියෙනවද දන්නේ ගහගෙන එක්කන් යන්න. ඒකයි කියන්නේ ඉක්මන් කරලා අවබෝධ කරගන්න කියලා. ඒකයි වහ වහ ධර්මය අවබෝධ කරගන්න කියන්නේ. ඒ කියන්නේ කෙස් තමන්ගේ හිස කෙස් වලට ගිනි ඇවිලිලා ඒවා නිවන්න පෙර ඒකට උත්සාහ කරනවට වඩා උත්සාහයක් ගන්න කියන්නේ ධර්මය අවබෝධ කරගන්න ඒ නිසයි. ඒ කියන්නේ අපිට කොයි විදිහට කර්මයේ විපාක දෙයිද කියලා දන්නේ නැහැ. එතකොට මේ හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් විදියකින් ඒ පුජ්‍යලයා මේ ලෝකයේදී සත්තු මරනවා නම් හොරගම් කරනවා නම් ඒ වගේ දස අකුසල් වල නිරත වෙලා ඉන්නවා නම් එයාට ඒකේ විපාක මෙලොවදීම ලැබෙනවා කියනවා. ඒ වගේම ඊළඟ එහෙම නැත්නම් ඊළඟ ආත්ම භාවය ලැබෙනවා කියනවා. එහෙමත් නැත්නම් කවදා හෝ කොතනකදී හෝ ඒවැ විපාක දෙනවා කියනවා. අර ටික ලැබෙනවා. හැබැයි අරයා නිරේත යන එකේ කර්ම සකස් කරගෙන ඉන්නව වෙනමම. කලින්ම හෝ පස්සේ හෝ මරණාසන්න වෙච්ච වෙලාවේ මිත්‍යා දෘෂ්ටික වෙලා හෝ එහෙම තමයි හදාගෙන තින්නේ අර යන ක්‍රමය. දැන් මෙතන කරනවනේ මේ සතුන් මැරීම සොරගම් කිරීම වැරදි කාම සේවනයේ වෙනම ඒ දස අකුසල් ටික ඒකේ විභාගයේ කො මෙලවදීම හම් වෙනවා. එහෙම නැත්නම් ඊළඟ භවයේදී හම් වෙනවා. එහෙම නැත්නම් කවදා හෝ හම් වෙනවා. දැන් ඒකත් ඇවිල්ලා ඇවිල්ලා මේ මෙතෙන්ට ජොයින්ට් වෙලා යන්නත් පුළුවන්. හැබැයි දන්නේ නැහැ මම. මම දන්නවද? මම දන්නේ බුදුරජාණන් වහන්සේගේ කර්මය විදා දැක්වීමේ විස්තර විභාගය අමුතුම එකක්. අමුතුම කියන්නේ ඒක උන්වහන්සේටම තමයි තේරෙන්නේ. අපි දන්නේ අපිට කියලා දෙන විදිහට තමයි පිළිගන්න වෙන්නේ. ඊළඟට ඔන්න තව පුජ්‍යලයක් ඉන්නවා. එයා සත්තු මරනවා, වරගම් කරනවා. ඉතින් අර විදිහට වැරදි වැඩ සේරම කරනවා, මිත්‍යා දෘෂ්ටික වෙලා ඉන්නවා. හැබැයි එයා සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිනවා. එයා විසින් සැප විඳීමට හේතු වන පින ඵලෙන් කලින්මයි කරලා තියෙන්නේ. ඒ දෙව්ලොව යන්නේ. එයා පස්සේ කරලා තියෙන්නේත් ඒකමයි. මරණාසන්න වෙච්ච කාලෙදී සම්මාදිට්ඨියෙන් යුක්ත වෙලා කරලා තියෙන්නේ ඒකමයි. ආන්නේ නිසා තමයි එයා මරණින් පස්සේ සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදින්නේ. හැබැයි එයා පින්වත්නි විශේෂයෙන්ම මේ ලෝකයේ සත්තු මරනවා නම් හොරකම් කරනවා නම් වැරදි කාම සේවනය කරනවා නම් ඒ තියෙනවනේ ඒ දස අකුසල් ටික ඒවැ විපාක එක්ක මෙලෝදීම හම්බ වෙනවා කියන්නේ. දැන් මේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙන්නේ මරණට පස්සේ. නමුත් මෙලෝදීම හම්බ වෙනවා කියනවා ඉතින්. එහෙම නැත්නම් ඊළඟ භවයේදී හම්බ වෙනවා කියනවා. එහෙම නැත්නම් වෙනත් භවයකදී කොතැනකදී වෙන තැනකදී හරි ඒක විපාක ලැබෙනවා කියනවා. දැන් අරයාගේ පුණ්‍ය විපාකයේ සකස් වෙලා තියෙන. දැන් අපි ගත්තොත් එහෙම විමානවත්වයේ පීඨ විමාන කියන කොටස බලනකොට සමහර අය දෙව්ලෝ ඉපදිලා තියෙන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ නමකට ආසනයක් පිළියෙල පූජා කරලා. පෑන් කෝප්පයක් පූජා කරලා. ඒතකොට සමහරට යාතින් සතුන් මැරීම, සොරගම් කිරීම, වැරදි කාම සේවන ওই පැත්ත වෙලා ඇති. නමුත් එයා මේ සුගතියට යන්න ඕන කරන පින සකස් කරලා තියෙන කලින්මයි. ඒක විභාග දීලා මෙන්න උඩට ගිහිල්ලා. ඒ අතරතුරේදී එයාට සමානට අර දස අකුසල් වල විපාකෙ එන්න ඇති. නැත්නම් ඊළඟ භවයකදී හම්බ වෙනවා. ඊළඟ භවයේදී හෝ වෙන කෙනකදී හම්බ වෙනවා. ඊළඟට දැන් මේක දැක්කම කර්ම විශ්ය අචින්තයයි. ඊළඟ එක තමයි මෙහිදී තවත් පුජ්‍යලයක් ඉන්නවා සතුන් මැරීමෙන් වැළකීලා, සොරකමින් වැළකීලා, වැරදි කාම සේවනයෙන් වැළකීලා, බොරු කීමෙන් වැළකීලා, කේලමින් වැළකීලා, ඒ ඒ කියන දස අකුසල් වලින් වැළකීලා ඉන්නවා. එයා සම්මාදිට්ඨියෙන් යුක්ත වෙලා ඉන්නවා. එතකොට එයා සම්මාදිට්ඨියෙන් යුක්ත වෙලා ඉඳලා මරණයෙන් පස්සේ එයාට ලැබෙනවා අවස්ථාවක් මොකද්ද? මරණයෙන් පස්සේ එයාගේ උත්පත්තිය සිදු වෙන්නේ කය බිඳලා මරුණාට පස්සේ සුගති සංඛ්‍යාත දෙව්ලොව උප්පත්තිය ලබනවා යා. එයා සතුන් මැරීමෙන් වෙන් වෙලා සොරකම් කිරීමෙන් වෙන් වෙලා. එතකොට එයාට ඒ විදිහට අවස්ථාවක් ලැබෙන්නේ මොකද? එයා ඒ විදිහට සුගති සංඛ්‍යාත ලෝකයකට යන්න පින සකස් කරගෙන තියෙන කලින්මයි. පස්සේ කරලා තියෙන්නේ ඒකමයි. ඒ වගේම මරණාසන්න කාලයේදී එයා සම්මාදිට්ඨිය සමාදන් වෙලා ඒ තුල තමයි ඉඳලා තියෙන්නේ. ඒ නිසා එයාට සුගතියට යන්න අවස්ථාව ලැබෙනවා. සතුන් මැරීමේනොත් වැළකීලාම ඉඳලා තියෙනවා. ඒ ඊට ඒ වුණත් පින්වත්නි යම් විදියකින් ඒ ඒ වගේම එයා මේ සතුන් මැරීමෙන් වෙන් වෙලා සොරකමෙන් වෙන් වෙලා මේ ලෝකයේ සම්මාදිට්ඨිය යුක්ත වෙලා ඉන්නවනේ. ඒකේ විපාක එයාට මෙලොවදීම හම්බ වෙනවා. ඒ වගේම එහෙම නැත්නම් ඊළඟ භවයේදී හම්බ වෙනවා. එහෙම නැත්නම් වෙනත් අවස්ථාවකදී ලැබෙනවා. දැක්කද? එතකොට එක පැත්තකින් එයා සුගතියේ උපදින්න ඕන කරන පින් වෙනම සකස් කරගෙන තියෙන්නේ. එයා කලින්ම සකස් කරලා තියෙනවා, පස්සේ සකස් කරලා තියෙනවා, මරණාසන්න වෙලාවේ සකස් කරලා තියෙනවා. ඒ වගේම එයා දස අකුසල් වලින් වෙන් වෙලා හිටපු එකේ විපාක මෙලොවදීම හම් වෙනවා. එහෙම නැත්නම් ඊළඟ භවයේදී හෝ ඊළඟ අවස්ථාවකදී ලැබෙනවා. ඊළඟ මේකේ තවත් පුජ්‍යලයක් ඉන්නවා. එයා සතුන් මැරීමෙන් වැළකීලා, සොරකම් කිරීමෙන් වැළකීලා, ඒ විදිහට දස අකුසල් වලින් වැළකීලා ඉන්නවා. හැබැයි එයා මරුණට පස්සේ නිරේ උපදිනවා. ගැලකිලා ඉඳලා. මොකද හේතුව එයා නිරේ උපදින පාප කර්ම කලින්මයි සකස් කරලා තියෙන්නේ. පස්සේ කරලා තියෙන්නේ නිරේ උපදින පාප කර්ම. ඒ වගේම එයා මරණාසන්න වෙලාවෙත් නිරේ උපදින්න හේතු වෙන ඒ මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙලා මිත්‍යා දෘෂ්ටික වෙලා ඉඳලා තියෙන්නේ. ඒ නිසා එයා කය බිඳිලා මරුණාට පස්සේ ඒ දුගතිය විනිපාත නැත්තම් නිරය කියන ස්ථානයේ උප්පත්ති ලැබලා දුක් විඳිනවා. හැබැයි එයා මේ ලෝකයේදී සතුන් මැරීමෙන් වැළකී සිටියානම්, සොරකම් කිරීමෙන් වැළකී සිටියානම්, වැරදි කාම සේවනයෙන් වැළකී සිටියානම් එයාට ඒකේ විපාක මේ ලෝකයේදීම හම්බ වෙනවා. එහෙම නැත්නම් ඊළඟ ජීවිතයේදී හෝ කවදා හෝ එයාට ඒකේ විපාක පුණ්‍ය විපාක හම්බ වෙනවා කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් ආනන්දය ඔන්න ඔය විදිහට තමයි අකුසලය මැඩලන අකුසල කර්ම තියෙනවා. දැක්කද? අත්ති ඉතිකෝ ආනන්ද අත්ති කම්මං අබබ්බං අබ්බාසං. අත්ති කම්මං අබබ්බං අබ්බාසං කියන්නේ. ඒ කියන්නේ අකුසලයේ මැඩලන අකුසල කර්ම තියෙනවා. ඒ වගේම තියෙනවා අත්ති කම්මං අබබ්බං බබ්බාසං. බබ්බා බාසං අත්ති කම්මං අබබ්බං බබ්බා බාසං. ඒ කියන්නේ කුසලයේ මැඩලන අකුසල කර්ම තියෙනවා. කුසලයේ මැඩලනවා ඒවා. කුසලයේ යටපත් කරනවා. ඒකනේ අර සමහර අයට උනේ මොකද්ද උනේ? ඒගොල්ලෝ දස අකුසල වලින් වෙන් වෙලා හිටියට නිරේත ගියා. ඒවා මැඩලන අකුසල කර්ම තියෙනවා. ඒ වගේම සමහර ඒවා තියෙනවා කුසලයේ මැඩලන කුසල කර්ම. ඒ කුසලයේ මැඩලලා දාන කුසල කර්මක් තියෙනවා. ඒ කුසලයේ ඉක්මවා යන්නේ. ඊළඟට අනිත් පැත්තෙන් තියෙනවා අකුසලයේ නැඩලන කුසල කර්මක් තියෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැන් එතකොට මේ මේ සූත්‍ර දේශනාවෙන් අපිට පැහැදිලි වෙනවා නේද? මේ කර්මය කියන එක අචින්ත්‍ය වූ විෂයක්. තේරුම් ගන්න එහෙම ලේසියෙන් බෑ. ඉතින් මම හිතනවා අද දවසේදී මේ මහා කම්ම විභංග සූත්‍රය අපට වැටහෙන ආකාරයෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් විදිහට අපි දේශනා කරන්නට යෙදුණා. ඉතින් මේ දේශනාව ඉගෙනගෙන අපට ඉගෙන ගන්න තියෙන හොඳම පාඩම තමයි කොයි විදියට කරගෙයිද දන්නේ මේ කර්ම วิ ෂය අපට කොයි විදියට බලපායිද දන්නේ ඒ නිසා අපි ඉක්මන් කරලා සංසාරයෙන් ගැලවෙන්න උත්සාහ කරන්න ඕන හරි හරි අපි බේරෙයි කියලා අපි දැන් පින් කර කර ඉන්නේ බය වෙන්න දෙයක් නැහැ කියලා හිතන ඒ සිතුවිල්ලෙන් අපි ගැලවෙන්න ඕන කියන ඒ මතයට තමයි අපි හැම කෙනෙක්ම එන්න ඕන ඒ ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා ධර්ම ශ්‍රවණානි සංසයෙන් හැම දිනාටම අමා නිවන් සුව සැලසේවා සාදු සාදු සාදු